මේ ධර්ම දේශනාව සඳහා අපි කල්ැතුව යොදාගත් මාතෘකාවක් තියෙනවා සම්ප්‍රදායන් කුල. ඒක සංයුත්ත නිකායේ ඊගාවට එන සූත්‍රය තමයි ගන්න. අපි පසුගිය දවසක කොසල සංයුත්තය සමාප්ත කරා. ඒ අනුව සර්වචන් ආංශේ කොසල් මහ රජුගොත් එක්ක දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන්නා වූ සල්ලාප සල්ලාප කතාවක් ලැබසක් මුල් කරගෙන තමයි ඒ කෝසල සංවිධය පටන් ගත්තේ ඊය බ්‍රහස්පතින්දා මට මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණේ නෑ ඒ නිසා ධර්ම දේශනා නොකරන මට්ටමට යන වෙලාවේ අවසාන මිනිත්තුවේ මම චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ගෞරවණීය ඉල්ලයියා අද ඒ සම්ප්‍රදාන කූල ධර්ම දේශනාව පවත්ලා කාට කාටත් අදහස් තොරතුරු හොමාරු කරන්න අවස්ථාවක් කරන් දෙන්නේ කියලා ඒක සාර්ථක වෙලා තියෙනවා. ඒ අනුව චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ගිය පාර පොස සංයුත්තේ නිමාවත් එක්ක පටන් ගන්න මාර සංයුත්තේ පළවෙනි සූත්‍රයෙන් තමයි දේශනාව කරලා තියෙන්නේ. ඒ අනුව අද මාර සංයුත්තේ දෙවෙනි සූත්‍රය මෙතනදී අර අත් කතා සංලාපේ එහෙම නැත්නම් දෙබස හටගන්නේ සරුවචන් වහන්සේ සහ මාරයත් එක්ක. ඉතින් ඒවා පේන්නේම අපිට গুপ্ত ධර්ම කියලා. ගුඪ ධර්ම. එහෙම නැත්නම් මේ පිටින් හිතාගත්ත දේවල් කියලා. අපිට මේ වගේ දෙයක් වුණා නම් අපිට තව කෙනෙක් කියන්න පුළුවන් මේක උඹේ මනෝ විකාර කියලා. එහෙම නැත්නම් සංකල්ප කියලා. දැන් මේක සරුවචන් වහන්සේට වෙලා සරුවචන් වහන්සේගෙන් ධර්ම කාරණාවකුත් මතු වෙලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලාට හිතිලා තියෙනවා මේක වාර්තාගත කිරුවොත් හොඳයි කියලා. ඉතින් යන ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාදී මේක දේශනා කරලා ඒ සූත්‍රයේ නම තියලා තියෙන නාග සූත්‍රය කියලා. නාග කියන වචනය ශාසනයේ සඳහන් වෙන්නේ දල තියෙන ඇටක්. ඒ වගේම අපිදි නාග කියලා කියනවා නායාට එහෙම නැත්නම් උරගයාටත් නාග කියලා කියනවා. නාග ලෝකේ කිව්වහම ඒක උරගයන් නයින් සම්බන්ධ. ඉතින් මේ ව්‍යවහාරයේ මෙතන තියෙන්නේ නාග කියන වචනේ දල ඇති ඇතෙක් දල ඇති මහ ඇතෙක්. ඉතින් කතාව යන්නේ මෙහෙමයි බුදුජානන් වහන්සේගේ ඉස්ස මේ මේ බුද්ධ පූර්ව බුද්ධ ශාසනය. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 20 ඇතුළත බුදු වෙලා පළවෙනි අවුරුදු 20 ඇතුළත වෙච්ච වෙච්ච දෙයක් පඨමාභි සම්බුද්ධෝ කියලා තමයි මේක සාමාන්‍ය ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ. අභිසම්බෝධේ ලබලා ප්‍රථම යාමේ. ඒ වෙනකොට ත්‍රිපිටකයක්වත් සායකෝ කාර්යයවත් ගෝල බාලියවත් ආරණ්‍ය සීනාසනවත් මොනවක්වත් තිබුණේ නැහැ. සර්වචනසී ගහෙන් ගහ ගහෙන් මුලට ගහෙන් මුලට යනවා. තීසක් පොඩි බීසක් පටේ යනවා. ත්‍රිපිටකයක් කියලා එහෙම දේශිත ධර්ම කොටස් සංග්‍රහ වෙලා නැහැ. හොඳ පින්වත් ඇත්ත එකතුයි. ඒ නිසා ඒකට පටමාදි සම්බුද්ධෝ කියලා තමයි සඳහන්. ඒක අවුරුදු 20ක් විතර වෙන්න ඇති කියලා පසුපාලිනව තේරුම් ගන්න තියෙනවා. මේක නම් වෙලා තියෙන්නේ මේ අජපාල නුගමුලමයි. ඒ කියන්නේ බුදු වෙච්ච අලුතමයි. කියන්නේ හදිහට කියනවා සත්සත්‍ය ඇතුළත වාගේ කාලෙක වෙලා තියෙන්නේ. හොඳටම රාත්‍රිදී. කවුරුවක්වත් තේනතෙක් මානික නැහැ. සම්පූර්ණ අභ්‍යවකාශය. එහෙම මෙහෙම වැහි බින්දු දෙක තුනකුත් වැටෙනවා. බොහොම ලස්සනට මේවා විස්තර වෙනවා පසුබිම. මොකද ඒක වැදගත් වෙනවා. දැන් අවුරුදු 2600 කට පස්සේ මේ අනුරාධපුරයේ ඉඳලා අපි කල්පනා කරනකොට එදා ඒ වෙච්ච සිද්ධියක් අද වෙච්ච සිද්ධියත් එක්ක බලනකොට කෙනෙකුගේ මානසිකත්වය කොහොම හිටියේද? තනි අන්ධකාරයේ කිසිම කෙනෙක් පේන තෙක් මානක නැහැ. පැස්සක් වැටෙනවා. ඉතින් මේ වෙලාව සරුවච්චන් වහන්සේගේ හිත කලඹන්න හොඳ වෙලාවක් කියලා මාය කල්පනා කරනවා. සංගතියක් නැති වෙන්නේ, පාළු ගතියක් නැති වෙන්නේ, අන්ධකාරයක් නැති වෙන්නේ. එතකොට මේ මායයා බුදුරජාණන් ළඟට එනවා අලියෙක් ගහන්න එන්න වගේ. ඒ අත්ආගේ විස්තර සඳහන් කරලා තියෙනවා උත්තර තේසිතු කරපු රිදී පාඩට දල දෙකක් තිබිලා තියෙනවා. මහා කන්දක් හෙල්ලෙන්න වගේ අත විශාලයි ඉතින් එහෙම කරමින් මේ දගල් දල දෙක මෙහෙමයි හොඳේ මේ එක්ලිය ගහක් වාගේ එහෙම නැත්නම් බෝල්ලියක් වාගේ පේන තියෙනවා. මේ අතා එනවා බුදුරජාන් වහන්සේ නොමු දැහ ගන්නවා. බය ඇති කරන්. පාළු ගතියක් ඇති කරන්. පාළු ගතිය කියන්නේ අනේක බයක් ඇති කරන්. නමුත් ධර්මචනාසේ එනකොටම දැනගන්නවා මාර්ගපස්සිතා තමයි කියන්නේ. එච්චරමයි ඔය සියලුම කෙලෙස් පරාජය කරන්න තියෙන මේ මායя කියලා දැනගන්න එක විතරයි. නැත්නම් මේක ඇතෙක් මේකගේ දර දෙක මෙච්චර වටිනවා. මේකගේ අරක මේක වටිනවා මේක වටිනවා කියලා අපි තණ්හාවෙන් බැලුවා නම් ඇත ගන්නවා. අපිට ආතුර වෙනවා. එතන ආතුර වෙන්නේ ඈත තියාදීම අතකෝ භගවා මාරෝ අයං පාපීම ඉති. මේ බාර පාපී වූ මායයි කියලා බුදුන් දැනගන්න ඉතරයි. දැනගත්ත ඊට පස්සේ ඒක පෙන්නනවා. ඒ අත්හාට පෙන්නන්නේ නමුත් පේන්නේ මායයට. ඒ ගාථාව තමයි මේ මුලින් සඳහන් කරේ දවසේ මාතෘකා විදිහට නාග සූත්‍රයේ කියන ගාථාව සංසාරං දීඝ මද්ධාන මෙතෙක් කල සංසාරයේ දීර්ඝ සංසාරයේ දිවා රාත්‍රී වන්නං කත්වා සුභාසුභං උඹ මට විවිධාකාර සතහන් සහ වර්ණ ගන්නලා මාව මත් කරා අපි මේ තෙකල් මේ රූපලාවන්‍ය කියලා ලස්සන ගුරු නිර්මාණ ශිල්ප කියලා ලස්සන මේ උයන් වතු හදනයි කියලා මේ වර්ණ ගන්නවලා මායя තමයි මේ ඉව නටවන්නේ අල්ලේ නලවන්නේ අලංකේ අලංකේ තේන මහා පාපින දැන් ඉතියෝක ඇතිබං ඔය දැන් ඔය මට පෙන්නවා විකාර පෙන්නවා ඇති මේ උඹේ අවධානය එනිහතෝතෝමසි අන්තකාසී මේ උඹේ ඔබ නැතිනේ චුත වෙලා ඵලයක්. අපි ළඟ ඒ වැඩ වෙන්නේ මෙච්චර වටිනා ඇතෙක් දැක්ක කියලා කොහොමද බය වෙනවා. එහෙනම් තමයි එයාලා ඇතාගේ දාල දෙයක් ගැන හිතනවා. එහෙම නැත්නම් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න හිතනවා. ඒ අල්ල ඒ කරනකොටම අහුවෙලා ඉඳයි. නමුත් මේ එන්නේ අසවලා කියලා දැනගත්තා නම් අපි හරියට භාවනා කරනකොට සබ්දයක් ඇහෙනකොට රූපයක් පේනකොට රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. සබ්දයක් සබ්දයක් කියලා මෙනෙහි කරනවා. ඒ රූපේ රස විඳින්න යන්නේ නැහැ. ශබ්ද රස විඳින්න යන්නේ නැහැ උච්චර විපස්සනා කරනවා කියන්නේ. ඒ මොකද අපිට අවශ්‍ය හිත අපේ කර්මස්ථානේ තියාගන්න. ඒකෝට මායя ඇවිල්ලා විවිධ රූපවලින් විවිධ සද්දවලින් විවිධ ගන්ධ රස පහසවලින් নানা ආකාර নানা ඍතු වේසමව මග අවගන්න. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. ඉතින් මෙව්වට නම් වනම් බලබලා හීන පලාපල බලබලා කේන්දර බලබලා අල්ලපු දෙයට කිය කියා ෆොටෝ අරගෙන අනේ නටන නාඩගමක්. ඒ හැම එකකෙම මාර්යගේ ඔඩොක්කොට වැටලා ඉවරයි. එනකොටම දන්නවනම් මේ මාර්යයි කියලා ඒක තමයි එකම උත්තරේ. ඒකට විතර මාර්යා බය නැහැ මොකේදවත්. ඒක තමයි ඒක ඥානපෝණික ස්වාමීන් වහන්සේ යෝගන් ජාතික ඥානපෝණික ස්වාමීන් වහන්සේ සත්‍ය බලමයි මේ පොතේ ලියනවා. මේ මල්වට්ටිය මල්වට්ටිය කියන්නේ ඒකට මේ යාග මේකේ හදලා කපුවා මතුරන ඔක්කොම දෙවියන්ට ආරාධනා කරන යක්ෂයින්ට ආරාධනා කරනවා ආරාධනා කරපුවාම ඉතින් ඔය එහෙම යන්නේ ඇටෙක් එනවා උතෙන් එනකොටම මෙයා පරල වෙන්න පටන් ගන්නවා එයා මේ ආවේ රීඩිමස් නැයි කියලා හරියටම දන්නවනම් ඌ එහෙම්ම ගල් ගහනවා බය වුණොත් බහලා ඉතින් අහල පහල ඉන්න කට්ටිය බය වෙනවා. කපුව බේරෙන්නේ එනකොටම තෝ අසවලයි කියලා නම් කරන එක විතරයි. ඒ වගේ කෙලෙසයක් එනකොටම මම මේක සම්බන්ධ කරන්න හදන්නේ මේ භාවනාවට. නම් කරන්න පුළුවන් නම් ඒක ඇයින් දෙස් නෑ අපිට. ඒකෙන් ආයේ වෙන මේ මේකට වෙනම පස්ලෝ වලින් හදාගත්ත සුරේකුයි. ඒකට මේ මේ තෙල් වා තෙල් බෙහෙත් දාන්නයි නළලේ අලු ගාන්නයි යෝනේ නෑ. මේ මාර්යා මාර්යා විදියට දන්නවා යක්ෂයා යක්ෂයා විදියට දන්නවා දෙයිය දෙයිය විදියට දන්නවා ඒ දේ දන්නේ නැතිකමට තමයි ප්‍රමාදේ කියලා කියන්නේ මදේට ප්‍රමාදෙත් ලක් වෙලා ඉන්නවනේ යක්ෂයා වෙන්නේ දෙයියෙක් වගේ දෙයිය වෙන්නේ වෙන නමකින් ඉතින් මේ මනුස්සයා එතකොට පිටිපස්සෙන් ඇවිල්ලා අත දානවා දෙලින්ම නම කියලා කතා කරන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි ඒ කරගන්න තරම් පෞරුෂත්වයක් නැති නිසා අපි හැමදාම පු탁 යන භාවයේ ගත කරනවා අපි නම් කරන්නේ වැරදි විදියට. අපි ළඟ තියෙන සියලුම දේවල් වලට අපි ආරූඪයක් දානවා. මේ යථානම් හරිෂෝ සද්දන්ත කුලයේ ඇතෙත් කුමාරි කියන වර්ගයට අයිති එක්ක අලි බයක් ඇති කරනවා. එනසම් අලි ආසාවක් ඇති කරන. මේ දෙකම ඇති මායාවේ යථාට ඒ මායයට ඒ කෙලෙසට අපි යට කරගන්න. ඉතින් මේකෙදී මහරසාමිස්සේ හැමදාම හැම තැනම ඉල්ල දෙනවා ස්වා බුද්ධ ඥාන වහන්සේ උනත් මාව පටලවා ගනී කියන වාසියට ගත්ත සැකේ මාර්යා ගවති. බුදුරජාණන්සේ දකින්නකොටම දැනගන්නවා ඔය ඇති. අලං චේතේන පාපීම බාපි මාරේ ඔය ඇති. මම ඊට පස්සේ ලොමු දැහ ගන්නන්නෙත් නෑ. මම ඊට පස්සේ ආසාවක් ඇති කරගන්නෙත් නෑ. ඒක නිසා නිහතෝතමසි අන්තකාශී උඹ මෙතනේ මම මේ දේ ගැටි වැඩක් නෑ උඹ වැඩක් බලාගන්න. බුදුජානනාංශේ මායයට නිඳ කරන්නේත් නෑ. ඒ මොකද අනිත් ඔක්කොමත් එක මාය ඩීල්ස් කරනවානේ. ඒකට ප්‍රාද කරන්නේ බුදුහාමුදුරු. මට කරන්න දෙයක් නෑ. අනිත් කවුරු හරි මායයා යාළුවෙක් කියලා තේරුම් ගත්තම ඊට ඊට පස්සේ මට කරන්න දෙයක් නෑ. ඒක මහායාන බුද්ධ ආගම උගන්වනවා. අර කියන හැන්දකොරේ තරුවලේ යන්තම් දැසිපොද දෙකක් වැටෙන වෙලාවේ පාළුවේ ඉන්න නාකියෙක් ගෙදෙට්ට වෙලා ගෙදෙට්ට එන ඉලන්දාරියා මගේ පුතා කියලා හිතාගෙන ගේ දොර ඇරලා දුන්නොත් පොරෙකුට ඒ හොරා මොන කරයිද කියලා කියන්න බෑනේ. අරුණට වර්ධොල තේරුම් ගන්න මේ මගේ පුතා කියලා. එන්නේ හොරේ. කොයි ටික තමයි පුතත් ජන ජීවිතය කියන්නේ. අපි කරා එන අපිට කරදර කරන හැම දෙයකම මගේ දරුවා මගේ මේ මස් නහර උඹට මේ ගේ තියෙන මම කවදාවත් උඹට මේ ගේ වහන්නේ වරෙන් පුතේ කියලා ඊට ගන්න. ඉතින් ඊට පස්සේ යකා හොරකම් කරුවා කියලා අහන්න දෙයක් නැහැ නේ. ඒක හොරාටනේ මේ නාට්‍ය නිදොරල්ලා දෙලා තියෙනවා. අපිත් කරන්නේ ওই ටිකම තමයි. අපිට සංසාර දික් කරන හැම දෙයකටම දොරක්. දුරල්ලා ගෙට ගන්න. භාවනා කරනකොට හරි දෙයක් දැක්කොත් කොහොමද දන්නේ නේද ස්වාමීන් වහන්සේ මේක වර්ධිත දන්නේ නේ ස්වාමීන් වහන්සේ සැකයි නේද ස්වාමීන් වහන්සේ අනිත් පැත්තේ ඔක්කොම අනිත් පැත්තේ යන්නේ ස්වාමීන් වහන්සේ මම විතරක් මෙහෙම ඒක නිසා ස්වාමීන් වහන්සේ මම භාවනා නතර කරා ඔබ වහන්සේ කමඨාන සුද්ධ කරගන්න ඉන්නේ මොකද හරි දේ යනකොට සැකයි වැරදි දේ යනකොට පුදුමාකාර විදිහට මල් මාලා දාලා පාවඩ එල්ල වටතිර ඇදලා බාරගන්න ඒකට කාටවත් සිතාන්තිකෙන් දෙරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියන මේ තකතිරු කමට දරුවා කියන සෙනෙහසට අර නාකි මිනිස්සයා දොරහැල්ලා දෙන්නා වගේ අපි කෙලෙස් වල දොරහයි. මෙතෙක්කල් බෝසත් කාලේ සර්වචන් වහන්සේ බුදු බෝසත් කාලේ මායයට යටත්වා. මේ මායя දෙන දේවල් ඒවල ත්‍යාගි සත්කාර, ලාභ සත්කාර, සම්මාන සිලෝක් කියලා බාරගත්තා. ඒ තාක්කල් මායя නැති වුණා. දැන්ටත් මේ ඉස්සලා සූත්‍රයේ තියෙන එකමයි බුදුජානනාංශයේ මේ මට අනේ ලැබිච්ච සප කියනකොට මාර්යා කියන ඇවිල්ලා උඹට හරියට හම්බෙලා නෙවෙයි. ඔය බොරු බරක් අල බොරු මේ දෙයකට නිවන කියලා හිතන්නේ තාම උඹ නිවන් දැකලත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ නිකන් දෙප්පට විඥාවල් දාන්නේ. සිතෝ කතා කරලා කියනවා උඹට තේරෙන්නේ නැහැ ඒ ශේෂ්ත්‍රය. උඹට තේරෙන්නේ මේ කෙලෙස් ශේෂ්ත්‍රය. මම ඉන ශේෂ්ත්‍රය මම ඔක්කොම අයින් කරලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බුදු වුණාට පස්සේ මාර්යා මේජර දෙප්පඩ විද්‍යා දානවා නම් අපි වගේ අයට කොහොමද කතාව. අපි ඔක්කොටම කේන්දර බල බලා ඔක්කොටම සාන්ති කර්ම කර කර ඔක්කොටම පමා කර කර යන්න ගියොත් ඒක තමයි මාය බලන්නේ. එයාට ඕනේ අපේ මේ ගමන බාධා කරන මොන එක ආවත් ඇති දැන් මෙතෙක් කල් කෑව ඇති උඹ වෙන්නේ අසවලා කියලා දැනගන්න පුළුවන්කමක් තියනවා නම් ඒ කෙනාට එතනින් ලැබෙන සාන්තිය එතනින් ලැබෙන සෙත කියලා නෙම කරන්න බෑ. මොකද මෙතෙක් කල් අපි වින්දේ සෙත් සාන්ති මායාවේ සෙත් සාන්ති. දැන් මේ මායා ඉක්මවාට පස්සේ අපිට සෙත් සාන්ති මේකෙන් හිතා ගන්නවත් නැහැ කියලා කියනවා. මායා දෙන්නෙත් නෑ අපිට හිතා ගන්න. අපි හැම වෙලාවෙම මේ ලැබෙන සෙත් සාන්ති වලට පාදම හොයනවා පාදමක් තියෙනවා. අපිට මේ ලැබෙන හැම සෙත් සාන්තියක් වචනේ විස්තර කරන්න පුළුවන්. මේ මායා ඉක්මොල ලැබෙන සෙත් සාන්තියේ පාදමක් නෑ. අපටිච්චිකයි. ඒ වගේම නිදර්ශනයක් කියන්න බෑ. ඒක කියන්න වචන නැහැ. වචන තියෙන්නේ මායාවේ විශේෂය විතරයි. මායාවේ විශේෂය පණපු ගමන් වචන වලට වටිනාකමක් නැහැ. ඒ බුදුජානනාථේ මහා කරුණාවෙන් වචන වලට දාලා ත්‍රිපිටකයක් වශයෙන් අපිට පෙන්වලා දීලා කියනවා. හැබැයි වචන වල මොකුත් නැහැ. වචන වල තියෙන්නේ මාරපාක්ෂික දේවල් විතරයි. Taman එකෙන් තේරුම් ගන්න ඕනේ ඒකට අපි මේ බණ කියන්නේ ඒකට මේ ධර්ම සාකච්ඡා කරන්නේ ඒකට අපි මේ භාවනා කරන්නේ මායя දෙන ඔක්කොම ලනු කපලා දාන. රූප කපලා දාන. සද්ද, ගඳ, රස, පහස. ඒකල බලනවා හිත. දැන් මේ රූප, සද්ද, ගඳ, රස ස්පර්ශ නැති ඇත්ත ඒවා ටිකක් తాවකාලිකව වහපු. නැත්නම් ඇහැ කන දිවනාසය කය මන ටෙන්ෂන් යවලා විස්්‍රාම ගන්නලා මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකේ මොනවා හරි මවන්න හදනවා. මේක හොඳයි මේක නරකයි මේක සැපයි මේක හම්පි මේක වැරදි මේ මවන තාකල් අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතත් මාරය කොකදා. ඒක පිළිබඳව අතිරණව අපන්නකව අවිරුද්ධව ප්‍රතික්‍රියා නොකර බලාගෙන ඉන්න නැති රහත් වෙන්න. රහත් වෙලා නම් විපස්සනා කරන්න පුළුවන්. විපස්සනා කළා නම් රහත් වෙන්න බෑ. විපස්සනා කරන හැම කෙනාම මොනවදෝ ඉල්ලනවා. ඉතින් අර මායя දෙන මොකෙන් අටි අපි මොනවාරි හදාගන්න. හදාගෙන ඒක එක එකනාව වෙන්න වෙන්න නට නැතිලක් මේ ගෝ ජීවිතේ තියෙන්නේ අපි ළඟ. නැත් ඒකේ ඉඳද්දිත් බණක් ඇහෙනකොට තේරෙනවා මාර ශේෂ්ඨේ පැන්නුවාට පස්සේ ලැබෙන සාන්තිය මාර ශේෂ්ඨේ පැන්නුවාට පස්සේ එනවා මාර්යාගේ දැයිච්චේ පැන්නුවාට පස්සේ ලැබෙන සාන්තිය සැප වචනෙට දාන්න බෑ. වචන දාන්න පුළුවන් හැම එකක්ම කෙලසිලා ඉවරයි. කෙලෙසිච්ච දේවල් වලින් තමයි අපි කතා කරන්නේ. කෙලෙසිච්ච දේවල් වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඒක තමයි ගෘහ ජීවිතය කියන්නේ, පුත්තක්ෂණ ජීවිතය කියන්නේ. ඒ තමයි විශාල වශයෙන් මනුස්සයෙක් සහිතව අනෙකුත් ත්‍රිසං සත්ත්ව පවා ගත කරන්නේ. ඒත් මානවයට පුළුවන් ඔය කෙලෙස් සම්පූර්ණ කක්කවලේ ඉන්න ගමන් මේ මාර ශේෂ්ඨේ පන්නපු මාර දෙයිය පන්නපු වෙන සැපයක් තියෙනවා. ඒක නොදැනීම කියලා තමයි කියන්නේ. මන් තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඉතින් ඒ දැනෙන්නේ නැති දේ කවදාවත් මම කියාගන්නේ නැහැ. මගේ කියාගන්නේ නැහැ. මගේ ආත්මේ කරගන්නේ නැහැ. දැනෙන හැමදේම මම කියාගන්නවා. මට අරක දැනුණා. අන්න ඒක දැනුණා. ඒක හොඳයි. මේක නරකයි කියලා අපි විවේචනය කරනවා අපි තීන්දුව කරනවානේ. අපි විනිශ්චය කරනවානේ. දැනෙන්නේ නැති දේ බයක් විතරයි තියෙන්නේ. ඉන්නේ බයද තමයි කෙලස් කියලා කියන්නේ. කෙලස් වල තියෙන ඔක්කොම කෙලස් වල පොදු නම තමයි අගල ගෙඩියක් හදුවා වගේ බය. යම් දෙයකට අපි බය තියෙන තාක්කල් මාතේ අපිට නානා රුදු වේසමවත් මගව කරනවා. නමුත් යම් වෙලාවල් අපිට එයි අපේ දානය, සීලය, භාවනා සම්පූර්ණ වෙච්චාම මේ මොකක්වත් නැති තැන පවා කලබල කරන්නේ නැතුව ඒක ආපු දෙන්නේ ඔන්න ඉඳලගේ බලකාරය. ඒක ආපු සද්දයක් පිට යනවා. ආපු වේදනාවක් පිට යනවා. ආපු හිතවිල්ලක් යනවා වගේ. ඒ ඕනෙම දෙයක් ආවොත් යනවා කියනක බුදුජානනාථේ සාතික් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ හිතනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ නිරෝධයක්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ක්ෂය වීම. ක්ෂය වීම. ඒතර තියෙනවා ඔන්න වචෙන්ට විස්තර කරගන්න බැරි මේ අර මෝඩයට පේන්නේ කරදරයක් විදිහට පාළුවක් විදිහට බයක් විදිහට සංකාවක් විදිහට ඥානවන්තයට මේක පේන්නේ ඒක නිවනක් විදිහට සාන්තියක් විදිහට සෙතක් විදිහට. ඉතින් අපිට මේක දුන්නට ඒක බයක් සංකාවක් විදිහට බාරගත්තොත් අපි දුකක් ජනකත්ත කරනවා. අපි මේක සෙතක් සාන්තියක් විදිහට බාරගත්තොත් ඉබේම අපි ආර්ය භාවයට නැත්තම් සුතවාර්ය ශාවකෝ කියන දැන්න වැටෙනවා. මේ දෙකට හැම වෙලාවෙම එක සමාන අවස්ථාවක් තියෙනවා. ආනෙකට සූදානම් යන්න තමයි මේ මහා සංයුක්තියක් ගෙනත් දාගෙන බුදුජානනාථට වෙච්ච දේවල් අපිට පෙන්න පෙන්නා බුදු වුණාට පස්සේ මායя සෙප්පඩ විඥාවල් දානවා. එහෙමනම් අනිත් මිනිස්සු ගැන කුමන කතාවක්ද? අපි එව්වට පණ දෙන්න හදනවද? එව්වට අර්ථකථන දෙන්න හදනවද? නැත්නම් එව්වට ඊනපලාබල බලනවද? එව්වට කේන්දර බලනවද? අල්ල බලා භාෂාත්‍ර කියනවද? ඒ තාක්කල් මායя hina වෙන ඔලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් පොලාලා hina. ඒ මේ මිනිස්සුන මොනවද දුන්නත් කරවන්නේ? මෙතෙක්කල් කාලා තියෙනවා. කොච්චරද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඔය කැමරෙන් හරියන්නේ නැහැ කියලා. හැබැයි එක පැත්තකින් ඉති අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් අපි ඉස්සර විතර කන්නේ. ඉස්සර විතර නෑ දැන් කන රාත්තල් ගන්න ගන්න. ඒක තමයි අපිට අපේ අම්මලාට තාත්තලාට වැඩි තියෙන නම්බුව. ඒ තමයි අපේ ගුරුවරුන්ට වැඩි අපිට තියෙන නම්බුව. ඒ තමයි අපිට පෙනෙන් දෙන සුද්ධවන්තයට වැඩි අපි සුද්ධවන්තයි කියන තියෙන නම්බුව. ආ මාව නලවන්න පිනවන්න රන්මිනි මුතු වලින් බෑ. ඇලි දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. තියෙනවා මොකද්ද ඔය ටිකක් තියෙනවා මිස ඉස්සර තරන්නේ නැහැ. ඒ නිසා ඉස්සර තරම්ම සමානව තියන අපේ නෑයෝ අපි ප්‍රතික්ෂේප කරනවා. මුන්ට මොකද්ද වෙලා? උගේ ඇහ කන දිව නාසයට එන ගහලා. බීරියලියෝ ආගේ මොනවා කිව්වත් අහන්නේ නැහැ. කියලා අපි ඔකම කරන්න පටන් ගන්න. ඉතින් අපි එතකොට ඒගොල්ලන්ට ආදරය කරනවා ඒගොල්ලෝ මායя බව නොදැන. අනේ මේගොල්ලෝ සන්තෝෂ කරගෙන යන්න එපායි. කමරාල් දිවිලෝකේ ගියා වගේ කට්ටියත් එක්ක ගියාම හොඳයිනේ කියලා යන්න හදනවා. කවදාවත් යන්න බෑ. කවදාවත් යන්න බෑ. ඔය ඔය නෑයෝ කියන යක්ෂයෝ, නෑයෝ කියන ප්‍රේතයෝ, නෑයෝ කියන යමපල්ලෝ, යාළුවෝ කියන දන්න කියන ඒ සියලුම දෙනා තමයි අපිට බරු වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ වගේ දැනකට ඇවිල්ලා නන්නාදමනා පැත්තකට වෙලා ඉන්නේ. ඒක කළ හැකි කායිකව. චෛත්‍ය වේද හිතින් අයින් කරන්න පුළුවන්. අරවා ගැන කල්පනා කරනවා, දරුවෝ ගැන කල්පනා කරනවා, වස්තු භෝග ගැන කල්පනා කරනවා, හිතින් අයින් කරන්න බෑ. ඒක අයින් කරත් ඒක අයින් වෙනවා සතියේ ඉන්න හැම වෙලාවකම. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ වුණත් අනුසය ආශය වශයෙන් වර්ධින බැදීම තාම තියෙනවා. ඒ ටික ඇති මායයට ඇවිල්ලා අපිට নানা ආකාර මැජික් පෙන්වනවා. සෙප්පල විද්‍යා දාන. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ. ඊතර දුරේ ඉන්න අයට වගේම දුක් කරදර අපටත් තියෙනවා. ඊතර දුරේ ඉන්න අය වගේම චිත්ත පීඩ අපටත් තියෙනවා. හැබැයි ඔය කාමයට එක්ක නෙමෙයි. අපිට තියෙන දුක් කරදර රූප ලෝකයේත් එක්ක නැත්නම් අරූප ලෝකෙ. අපිට තියෙන්නේ විතික්කම භූමිය කියලා දුක් කරදර නෙවෙයි. පරිඋත්ථාන භූමියේ දුක් කරදර. ඒක නැත්නම් අනුසේ භූමියේ දුක් කරදර. ඒව බුදුරජාන් වහන්සේ පවා කල්යාණ කුසල අඤ්ඤත් කල්යාණ අඤ්ඤත් කුසල කියලා ඒකත් දුස් කියන්න එපා. ඒවල සෑහෙන දුරට අයින් කරගෙන ඉන්නේ. නැත්නම් ඉතුරු වෙච්ච පොඩ්ඩ ඇහැට වැටිච්ච කුණ වගේ කැවෙනවා. එයාට පේන්නේ gedara dora හිටියට වැඩි කරදරයි කියලා මෙහෙම ඉන්නේ. ඒක දැනගටලා වාඩි වෙලා ඉන්න එක. යමක් නොකර ඉන්න එක. එයාට දැන් තියෙන ඇවිදින එක gedara dora ගිහිල්ලා කොච්චර කඹුර වුවත් ඇඟට මහන්සියක් නැහැ. මෙතන නිකන් ඉන්නකොට හමුදාපු වුණක් දෙන්නා වගේ ඉඳගෙන ඉන්න බෑ. කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු, ඇහි අමාරු, කනේ අමාරු අනේ නාඩගම්. ඒ කියන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්වත් ඒ පුද්ගලයා කරන දේ අඤ්ඤත්ත කල්යාණ අඤ්ඤත්ත කුසල විදිහට හොඳ කුසල කර්මයක් කල්යාණ ධර්මයක් කරන්න කියලා ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ඒ කෙනාට තේරෙන්නේ පාළු ගැතිය. ඒ කෙනාට තේරෙන්නේ මොනවද දැනෙන්නේ නැහැ. සීමා මරියාදවල් නැහැ. ඉතින් අන්නේ මේ දේ එයා ළඟ තිබුණට ගුරුවගේ පිටේ අකුරු බැඳලා තිබුණට ඌට බරක් විතරනේ ඌට අකුරු හතේරෙන්නේ නැහනේ ඒ වගේ අපේ පිටේ තියෙන මේ වටිනා ධර්මය ඒක ඒ ඇති හැටියෙන් තේරුම් ගන්න තමයි ධර්ම දේශනා කරන්නේ. ඒක තමයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. කරනකොට කරනකොට තේරෙනවා මේක එදා ඉඳලා තිබිලා තියෙන අපි ගාව අපි ඒක දිහා බලලා තියෙන වපරයි. අපි ඒක දිහා බලලා තියෙන්නේ අංජබජල් වෙලා. එහෙම නැත්නම් අන්‍ය විහිිත වෙලා, අන්ධබන්ධ වෙලා. ඒක දිහා බලලා තියෙන්නේ ඒක අක්‍රමිකතාවයක් විදියට. ඒක අපිලිවෙලක් විදියට. ඒක සංස්කතියක් විදියට, ගොජයක් විදියට. ඒක කවදාකවත් මේ නිවනේ පෙර නිමිත්තක් විදියට දැකලා නැහැ. අපිට පෙර නිවනේ පෙර නිමිත්තන් තටේ පේන දරුවෝ වට කරන සුඛෝභෝගී වස්තු වැඩ කරගෙන අපි කාලා බීලා ඉන්නකොට නම් අන්න සැපයක් දැනෙනකොට මායя පොලොක් පොලොක් පොලොක් දාලා hina වෙනවා මේ අක්කු මේ කුංචි දෙයකට අනේ කඹරන කැමතියි. ඊටසේ පැය 8 කඹරන්න එපායි. පැයට ඕකට තෝ ටයිම් දාන්නත් එපායි. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට බටා ගහන්න වෙනවා. පිටරටවල යනවා, දන්දනා විගුණල යනවා. මොකටද ඒ වෙන්නේ? ඒ බඩවියද රැකගන්න මේ මොකටද අප මෙච්චර නටන්නේ ඕකට? මම මේ පුංචි කරන්න හලකනවා නෙවෙයි. මේකටද මේ ජීවිතය අවුරුදු 60 70 ගත කරන්නේ. කෑමටද ජීවත් වෙන්න නැත්නම් ජීවත් වෙන්න ඕන නිසා කනවා. ඉතින් මේවා දකිනකොට මාර්යාගේ ගෙත්තම මාර්යාගේ අපේ දැල ලස්සනට විය වෙනවා. ඔන්න මේ පාළුව හොඳයි, බඩගින්න හොඳයි, කවුරුත් නොසලකන එක හොඳයි. මොනවාකට අරමුණ නැති එක හොඳයි. කය හොල්ලන්නේ නැති එක හොඳයි. කතා නොකරමින් ඉන්න එක හොඳයි කියලා මේ අගයන් වල ආඩම්බරයන් වල මාරුවක් කවදද සිද්ධ වෙන්නේ? ඒක හැම වෙලාවෙම සිද්ධ වෙන්න හම්බෙයි. ඒක හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ බලාපොරොත්තු වෙච්ච මට්ටමට නෙවෙයි. ඒක හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ දන්න කෙනෙක් අතින් නෙවෙයි. දෙන්නේ දෙන්නේ ඉන්නවා. අහම්බයක් සිද්ධ වෙන්නේ. නිසා ඒක හරිම సౌందర్యාත්මකයි. ඒක හරිම ඒකෙන්ම හටගන්න එකක්. ඒකට විරුද්ධකම තමයි තියෙන්නේ. සූදානම් සල්ලි. ඕන වෙලාවක නිවන් දකින්න පුළුවන්. ඔය කියන දේ පෙළ ගහගෙන යන කතාවල් කියනවා කියලා කියනවා. ඉුවට අවබෝධ වෙන එක එහෙම හදිසියේ මේ වගේ පුංචි පුංචි කාරණා තේරුම් ගන්න එකට සටෝරි කියලා අ මහායාන බුද්ධ ධර්ම උගන්වනවා. ගපාරට දෙනවා අම්බ කර බුද්ධ වලින් දෙන හරියක් දෙන්නේ වදයක්. අම්බ කරම ඇති නන්නා දොඩන්න ගියා හම්බෙන සැපේ හොඳයි. අදාගත්ත දරුව හැමදාම දෙපපයට වෛර කරනවා පිට දරුව වෛර කරන්නේ නැහැ. ආන්නව තේරෙන එක පාරට වල කියන ක්වික් එන්ලයිටන්මන්ට් කියන. අදිශ්‍ය එන පුංචි නිවන. ඒ වගේම මේ ත්‍රිබ්බත මලපොතේ බාඩු අවස්ථා තුනක් විස්තර කරනවා. ඉස්සර කළා කියනවා ඒක ඉක්මනටම තේරුම් ගත තරමන් නිවනට පිටුයි තමා වෙන්න තමා වෙන්න කක්කවල කරනවා කියන. ඉතින් එන්නකොටම අවබෝධ කෙරුවා. මේ පාළුව තනිකම කම්මැලිකම නීරසකම තමයි නිවනේ පෙර නිමිත්ත. අනේ මේක ප්‍රසන්න මනසක් ඇති කරගත්තා නම් කරදරයක් ඇවිල්ලා යනකොට ඔන්න පාළුව දැනෙන. වේදනාවක් ඇවිල්ලා යනකොට ඔන්න පාළුව දැනෙන. පිටිවිල්ලක් ඇවිල්ලා යනකොට ඔන්න පාළුව දැනෙන. වේදනාවක් ඇවිල්ලා යනකොට ඒ විතරක් නෙවෙයි සන්තෝෂයක් ඇවිල්ලා යනකොට පළුව දැනෙන. කීර්ති ප්‍රශංසා කරනකොට පළුව දැනෙන. අපි අර කීර්ති ප්‍රශංසාවට ඒ තරම් කැදර වුණොත් පළුව දැනෙන්නේ නැහැ. මොකද අපේ හිත තාම ගැටි වෙලා තියෙන්නේ අර කීර්ති ප්‍රශංසාවට. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මාර්යාට පිටිපස්සේ ඒකට රහසෙන් කියනවා ඔය කොයි දේවත් බය වෙන්න එපා. කොකක් යනවා. බලපන් ගියාට පස්සේ මොකද වෙන්නේ කියන්නේ. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. යමක නිරෝධේ. යමක ක්ෂය වීම. නමක වැයයි. ඔක දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ. මේක ලබා ගැනීමට මේ ස්ථාවර කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. අපි දැන් ඉති පොස්ටර් කන බල්ලන් ගහගෙන යනවා. යන ගමන් බනහනවා. යන ගමන් ධර්ම සාකච්ඡා කරනවා. කරනකොට කරනකොට දෙනවා මේ වගේ නේනවා නෙවෙයි. ඉව නිකන් අහම්බෙන් වගේ ආවේ. ඉව නිකන් සූත්‍රයක් හදුනා වගේ මේක කවදාවත් කරන්න බෑ. වෙන්න ඇරලා ඉන්න එක තමයි කියන්නේ. නමුත් ආදී අෂ්ටාංග මාර්ගයේදී ඒවා පිළිවෙලට මල් ටිකක් අරගෙන මාළයක තමුනන්නා වගේ ක්‍රමයක් කියලා. මේක ඉස්සරලා ආර්යසංග වාරිය පුරන්න ඉස්සරලා විරෝධය කියන එක දැනගෙන තියෙනවා. ලබාගත් සතිය ගෙවෙන්නේ නැති දැනගෙන තියෙනවා. ලබාගත් අරමුණ නැති වෙලා නැත් දැනගන්න ඕනේ. මේ තියෙනවා කියන බරපතල වේදනාවක් ඉවර වෙනවා දැනගන්න ඕනේ. එතකොට සැපයි. ඔය කියන බරපතල සැපත් ඉවර වෙනවා දැනගන්න ඕනේ. ඒක දුකයි. ආනේ දෙක බලපුවාම කොයි එකේද කොයි එකට ගියත් වේදනා රස වෙනසක් වෙන්නේ නැහැ. තියෙන අපේ හිතේ තියෙන පොඩි මායාවක් විතරයි. ඉතින් ඒක දකින්නට මායя කැමති. ඒ නිසා මායя කරලා තිනව පටලවල පෙන්නනවා. වපරහෙ පෙන්නනවා. ඉතින් පෙන්නපුවා අපිට ආબોධ කරගන්න බෑ. බුද්ධ ඥානසේ මායත් එක්ක කෙලියම යුද ප්‍රකාශ කරන්නේ රහසෙන් කියනවා මේ කම්මැලි කියපු දෙයට ප්‍රිය කරපං. පාළුයි කියන දෙයට ප්‍රිය කරපං. කණිවියං අන්ධකාරයේ හිටපං. රස වයින්ද අරපං. ඕකට මොකක්වත් කරන්න එපා. ඔක ඉවර වෙනවා. මේ ඉවරේ දිහා බලපන්. ගෙවි යන හැටි බලපන්. මොනම දෙයක්වත් නැහැ ගෙවිලා යන්න කියලා. ඉතින් අපි එනකොට කෑ ගහනවා ඉසాత බඳගෙන අඬනවා මගුල් නැකත් බලනවා මුල්ගල් තියනවා යනකොට මොකක්වත් නැහැ. එතන නිවන තියෙනවා. ඒක ඇත්තටම මගුල් නැකතක්. ඉතින් මේ මාර සංගීතයෙන් පෙන්වන්නේම මායයි කියලා පෙන්න දැනගත්තොත් ඇති. ඉන්හියට කරන්න දෙයක් නැහැ. <coughs> ඒක දැන ගැනීම මායя කියලා දැන ගැනීම හෝ මේ සම්තුමන සම් දෙයියාම්දෝ කියලා දැනගන්නේ කොහොම කතරගම දෙයියාම්දෝ කියලා දැනගන්නේ කොහොම මොකා වුණා එන්නකොටම දැනගත්තොත් එයාට බලය අඩුයි අපිට බලය වැඩි. පමා වුණොත් අසතිමත් වුණොත් නපුරට බලය වැඩි වෙනවා අපි වාද කරනවා. ඒ නිසා අප්‍රමාදීව එන්නකොටම එනදී හඳුනා ගැනීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. අපි මේකට සාමාන්‍යයෙන් අපේ බාධා ගැන මෙනෙහි කරනවා කියලා. සබ්ජයක් එනකොටම බාධායි කියලා හිතනවා සබ්ජයක් සබ්ජයක් කියලා මෙනෙහි කරනවා. වේදනාවක් එනකොටම දැනෙනවනේ අයියෝ අපරාධ මෙච්චර කල් තිබුණු බාහනා කැඩුණා අරකම නෑ. අපි වේදනාවක් වෙනවා කියලා මෙනෙහි කරනවා. තමා වෙන්න එපා. තමා වුණොත් වේදනාවේ නපුර වැඩි වෙනවා. පිටිවිල්ලක් වෙනවා. කොයි වෙලාවෙත් එනවනේ. පිටිවිල්ලක් ආව එක කලබල වෙන්නේ නැතුව මේක ශබ්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක ආනපාය නෙවෙයි මේක හිතවිල්ලක් කියලා දැනගන්න. ඉතින් හිතවිල්ල කවදාකවත් ඒ හිතවිල්ලක් කියලා දැනගන්න කාරණාව ඉක්මවන්න යාට බෑ. හිතවිල්ලක් එනකොට හිතවිල්ලක් කියලා දැනගැනීමේ හැකියාව හිතවිල්ල කොච්චර විචිත වුණත් තියෙනවා. අපිට රාගය කොච්චර නැග්ගත් මේක ද්වේෂය නෙවෙයි කියලා දැනගැනීමේ හැකියාව නැති කරන්න රාගෙට බෑ. නිදිමතට බෑ මේ එන්නේ නිදිමත කියන එක දැන ගැනීමේ හැකියාව නැති කරන් නිදිමත එන්නේ නැහැ. ඒක ඔක්කොම බොරු කතා. ඔය බීපු මිනිස්සු නටන නාටකම් තනි කර බොරුව කරන්නේ. දන්න හොඳටම දන්නවා කරපු දේ. ඒකවල කියනවා මච්චයිටි කාබු බීපු වෙලාවේ කියන දේ කරන්න ගණන් ගන්න එපා මචං කියලා කියන්නේ. උට ඕනේ ඒක කියන්නේ විතරයි. ඉුවේ කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. සම්මතට ආවට පස්සේ ඔය කබරය දාලා වැටෙනවා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. නමුත් බොනවයි කියලා කුඩු ගහනවයි කියලා පීනස් හැදෙනවයි කියලා තනි කර මිනිස්සු මේ අනුරවට්ටන්න කරන බොරුවක් කරන්නේ. ඒවා සයිකෝසොමැටික් ඩිසීසස්. භාවනා කරන එක්කනට බිව්වයි කියලා ඕ කුඩු ගැහුවයි කියලා මොකක්වත් වෙන උට තේරෙනවා. කුඩු ගැහුවා සතිය පාත්තන්න පුළුවන් කියලා. බිව්ව සතිය පාත්තන්න පුළුවන්. ඒක කුඩු ගහ මිනිස්සුත් එක්ක අපි ගන්නේ පාස්සලා තියෙනවා. උන්ට මේ මේ ওই උපාසකම්මලට වඩා බොහොම ඉක්මනට පුළුවන්. ඌ ඒක ස්පෙෂලායිස් කරපේකන්නේ. මත් වෙනකොටම දන්නවා නේද? මේක මේ අයිස් වලටද මත් වෙන්නේ, එක්ස්ට්‍රසි වලටද මත් වෙන්නේ, අමරු ආන වලටද මත් වෙන්නේ උටක් බල වෙනවා. අපිට තමයි මොකාටද දන්නේ බලන්න කරකොල්ලක් ඇදේ වගේ නිින්දක් වගේ ආවසන්ත නිින්දක්ද දන්නේ නැද්ද දන්නේ. ඒ බයිලට කුඩු කාර්යත් එක්ක. උන්ට හරියට ටක් එකම කියන්න පුළුවන්. මිනි වර්ගයකට හරි ගාන හරියටම කියතයි අකුසලේ මොකක්ද කියලා. මං ගිය වෙලාවේ 100 ගානක් ඇවිල්ලා හිටියා ඔක්කොම මිනිමරු චෝදනා ලැබුවායි දැන් ඉතින් මේක නෑනේ. මොකද්ද නෑ. හොරකේ නෑනේ. ඉතින් අසල් එකේ ඉන්නවා කට්ටිය. අවුරුදු 20න් පස්සේ නේ දහල දෙනවා කිය. ඊට පස්සේ උගේ මං කිව්වා ජීවිතේ කොහේ සින්දු කියන්නේ කියලා. උන් බලාපොරොත්තු වෙන්නේ මේ හිර ගෙදර ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයක් හදාගෙන සින්දු කියයි කියලා. සින්දු කියන්නේ නෑ. තමන්ව නම කියපන් කරපු අපරාධ කියපන් ඊළඟ තියෙන අච්චුව කියපන් කරන සින්දුව කියපන් කියපන්. ඊට සුඛ තාත්තමරුගේ තමයි අපරාධික. නඩුවේදී කරගන්න විදියක් නැතිද ඔක්කොමයි කියනවා වයස මෙච්චරයි මරණ දීතාන්ත දක්වා මරණේ තියෙන්නේ දැන් මොකද්ද කියන්නේ තාත්තගේ ಗುಣ ගායනා කරන්න හදනවා කියනවා මම කොට වීලජ්ජ නැද්ද යකෝ මේ අප්පා මරලා ඇවිල්ලා ඉරේ වැටලා මේ මරණ දන්නට හම්බෙලා තාත්තගේ ಗುಣ කියන්න හදනවා හරි හරි හරි ආයි සාන්ත බුදු ගුණයක්. දැන් මට ඇහෙනවා කියන්නේ හරි ඉතින් ඒ වගේ අපි කරන වැඩවල දිහා බලනකොට මේ සිල්වන්ත ගුණවත් උඩු කාලේ ඉස්පත් ඉරිවැදිච්ච උන්ට එහෙම බණ කියන්න ඕනේ මම ඊයේ කරපෙන්නක අවුරුදු 13කට අඩු තමයි පුත්‍ර රෝගාණ තව දවස් තුනකින් නැත් පිළිකාර ඇවිල්ලා අන්තිමට ඒ ළමයි ටික එක සක්මන් කරන කොට එකක් තමයි සක්මන් කරන්න බෑ දවස් තුනකට කලින් ඇඳීමයි ඉන්නේ ඔක්කොම ඊශ්වර කොණ්ඩේ ගිහිල්ලා ඒ ළමයි එක සක්මන් කරන අපේ රතු පාසලේ අම්මා කෙනෙක් ඉරිතා. ඒ ළමයිට හොඳටම තේරෙන දුක කියන්නේ මොකක්ද කියලා. ජීවත් වෙනවා කියන්නේ දුක. දැන් ඒ ළමයි දවස් තුනකින් මරණයි කියලා නර්ස්ලාගේ මූණෙත් මරණයයි. අම්මගේ මූණෙත් මරණයයි. සතිපාසලට ගියාම කතා කරලා කියන ඔය තව දවස් තුනකින් මරණයි කියලා. ආයෙත් ඔයාට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. අහී ඉඳගන්න බෑ. දැන් එන්නේ බුදියාගෙන. එහෙනම් බුදියාගෙන ඉන්න බලන්න. ඒකනම් පුළුවන්. hina වෙලා කිය. මම ඉඳගෙන නෙවෙයි. මට හිට ගන්න බෑ. මට ඇවිදින්න බෑ. කොහොම නිදාගෙන ඉන්නේ? කොහොමද දන්නේ? මුළු ඇඟ තියා බුද්ධා පිටක වදිනවා තේනවා. එතකොට මූණට නේනවා. එතකොට මෙලස්ට පේනවා. අම්මට පේනවා මේ දවස් තුනකින් මැරෙන්න ඉන්න දරුවට මේ මොහොත හඳුන්වා දීපුවාම ඒ මොහොතට ඒ ළමයට සමාදම් වෙන්න දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ එහෙම කරදරයක් පේන දෙයක් පානක නැහැ. කවදාහත් තුනකින් මැරෙයි කියලා පිළිකාවක් කියලා මරණ දණ්ඩේ තීර තිබ්බනම් උන්ට උත්සන්න වෙන නැත්නම් අපි ඉන්නේම මදේක මාර්යා ඒකට අපිට ලස්සන ලස්සන දේවල් දෙනවා දුරාදු සම්පත්‍ති රැකියාවල් සංගීතේ රූප ඉතින් ඒව වඩ වඩා තමයි ජීවත් වෙන්නේ ඉතින් වඩන්න වඩන්න මොකද වෙන්නේ අර දාස භාවයේ ඒකටත් වැඩි අප අතුරක් තියෙනවා අර නිවනේ ලකුණ එනකොට පාරකට තමයි ජීවත් වෙන්නේ. හරි පාළුයි කියලා හිතනවා. නෝ ලුණු නැති පතොල හොද්දක් වගේ තියෙන. ඉතින් ඒක ඉතින් කොච්චරද අප උඹල කර කැල්ලක් දාලා එනකම් රස මකම රස මකවලට කහණේ කොහොඳයි. ජීව බිනවන එක. ඉතින් ඒ නිසා අපිට අර නිවන පැත්තට යන්න තියෙන පෙර නිමිත් හඳුනාගැනීම තියෙන අවස්ථාව නැති වෙන පොහොසත් වෙන්න වෙයි. ගුණ බැහැල්තු. ඉගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න. ඉතුරු බැතු දේ සම්පත් ලැබෙන්න ලැබෙන්න අර නිවනේ තියෙන අර උපේක්ෂාවේ පිළිච්ච ගතිය සාසනික සම්පත්‍තිකට ගතිය නොපෙත. ඒක දැක්කනම් ඔය වෙලාවකාරයකට මේ සාධන සම්පත්‍තිය කියන්නේ ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි, ආකාර ජීවනාශි පිනෝනා නෙවෙයි. ඒ පාළුවට වෙලා නැම සැනසille නැලවිල්ලේ ඉන්නා සම්පේ කරදර නැතුව පාළුවේ ඒකනේ අපි මේ වගේ තැන් වලට එන්නේ. දැක්කවම ආරය. මේක දැන් අඳුනගත්ත තමයි කියලා විභීෂණ පාගන සෙල්ලමක් දාගෙන ඇවිල්ලා මොනවා හරි පෙන්නනවා. මොනවා හරි අස්වනවා. නැත්තම් ගඩක් රසක් පහසක් පෙන්නේ. ඒකත් අපි මේ මායя කියලා දන්නේ නැතුන තුන නිකන් ওই පාළුවේ ඉන්නවට වැඩිය මොනිකන් ඉන්නවට වැඩිය මම අහලා බලලා ගියත් මතයි කනවැන්දුම ඉන්නවට වැඩිය. කනවැන්දුමට වැඩිය හොඳයි අහලා බලලා යන එකත් ඇති කියලා හිතනවා. ඒක හරි බලාපොරොත්තු. ඉතින් බලන්න මායя අපිට දෙන්නේ නැහැ මේ පැත්ත පෙන්නන්න. බුදුහාමී අතුරු රාතන්හන්සලා අනන්ත විදියට පෙන්නලා දීලා තියෙන නිවනේ පෙරණ මෙන්න මේකයි කියලා. ඒකට අපිට හිරු වේගන එනකොටම මාරය ඇවිල්ලා අපිට වෙන පැත්තක් විචිත කරලා පෙන්නනවා. එතකොට අපි හිතනවා මාරය මගේ කිට්ටුවන්ත නැහැ කියලා. ඇයි අප මේ පාළු ගැටි ඉන්නකොට අපිට මොනවද පෙන්නනවනේ? මාරයට කල්ටක් දාගන්න. ඒ විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් මේ පොත කියලා දෙනවා. අපේ අම්මලාට තාත්තලාට පහළ තනිකම එනකොට අපි ගිහිල්ලා සස්තජන් එකක් ගෙනලා දීලා සංගීත භාණ්ඩයක් ගෙනත් දීලා අම්මලාට තාත්තලා සලකනවා. අනේ කෙලින්ම අප්පයි. ඔය රස විඳ විඳ ඉඳලා මේ පාටිස්ට ගියාට පස්සේ පැත්තකටලා භාවනා කරපල්ලකෝ. අනේ බෑ අප්පා. ඉලන්දාරිකා ඉලන්දාරිකාලේ ඉතින් ඒ දවස්වල තෙන්කලකලේ කියමිස කොහොම තේරුන්නේ නැහැ. පුංචි කාලේ පුංචි කාලේ දැනුමකුත් නැහැ දැන් ඔක්කොම හම්බෙලාද දැන් පාළු දරුවෝ සලකන්නේ මට මේ නලවිල්ල තියන්න නලවනල හිටපල්ලා කියලා කියන්න තමයි දීමෝපියස් බලාපොරොත්තු වෙන්නේ. අපි පිටරේක ලොකු පිංකමක් කියන. දීමෝපියස් හලකන්නේ ඒක නෙවෙයි පුංචි කාලෙම කියලා දෙන්නේ. පුළුවන් තරම් කියලා දෙන්නේ තරුණ කාලේ තරුණ පෙන් කියලා බලලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒ රසායනික වාදී ඇති. ඒ කාලෙත් බර දාන පැවිදිලා තියෙනවා රහත් වෙලා තියෙනවා. අඩු ගානේ වයසට ගියාට පස්සේ සම්පෙට මේ විජේකේ වැඩක් ගන්න පුළුවන් වෙන විදිහට ඉන්න දෙමව්පියන්ගේ අවස්ථාව ආරම්භ වෙනවා. ඉතින් ඒකෝට කියනවා භාවනා උගන්වන්න එහෙම නැත්නම් සත්‍ය උගන්වන්න අඩුම වයස මොකක්ද කියලා. ඒ ඇමරිකාවේදී ඒගොල්ලෝ කිය අවුරුදු 6 දී පුළුවන් කියලා. 6 දී මොලේ වර්ධනය සම්පූර්ණ වෙනවා. 6 ඉඳලම ඒ දරුවන් සත්‍ය උගන්වන්න පුළුවන් කියලා. සතිපාසලේ අපි දැකලා තියෙන අවුරුදු 4 දී හතරේ ළමයි පිටිපස්සෙන් යන දෙතිතු බලයන් නොනිකේ තමයි ඉන්නේ සතිපාසල් යන්නේ. තොකල කණ්ඩෝත. කපන කන්ට. ඉතින් ධම්මේරේ ආමරෝයි තොටි පාටල් වෙනකොට තොල දීලා යාළු කරගන්න. ඌට තේරෙන සත්‍යක් නැහැ. ඒකට හැම ඉරිදම අම්මට මතක් කරලා කියනවා අද තොටි පාටල් යන්නේ. ඌ යන්නේ ඩොක්ටර් කා. ඒ වයසට යන කම්ම පුරුදු කරනවා. ඒකට අම්මලාට තාත්තලාට වැඩි අර සතිපාසලේ ඉන්න ගුරුවරුන්ට පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා. අද 21යි. එතපටන් ගන්නවා බඩදරු අම්මලා 70කට සතිපාසල. මේ වාසිකව. ඒතර අම්මා සතිය වන්නකොට බොක්කේ ඉන්න දරුවට මොන වගේ බලපෑමක්ද වෙන්නේ? ඒක හොන්ටටම දැකලා තියෙන විද්‍යාවෙන් අම්මා ආතතියක තරහවක අසහනක හිතියොත් දරුවා කොරයි. දරුවා මොකක් හරි අංග විකලක් එකපත් වෙනවා. ළමා අපචාරයකට ලක් වෙනවා. අම්මා සති පාසලේ ඉඳලා අපි ගන්න සතිය වැඩි වෙන්නේ නැතත් ඉතින් ඒ වගේ පරිසරයක සති වන්න අම්මලා ටිකක් එක්ක ගැබිනිමවරක ඉන්නවනම් අර බොක්කේ ඉන්න දරුවට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මේකට අපේ සිංහල සාහිත්‍යයේ බුදුජානක සාහිත්‍යයේ මතක් කිරුවේ ගැප් එකට අරපානවා. පොතේ තියෙනවා ගැප් එකට අර කියන වචනේ කවුරක්වත් නැහැ. ඒකට සුසු කිරියම්ම අවරු කියලා රජවරු රජවැදී පරිරාගුවට පස්සේ ගැප් එකට අරගෙන. මොන අර්ථකථනයක් දුන්නා ගැප් එකට අර කියන්නේ අම්මා භාවනා කරන එක. ඒතර ගැබ්බට පුදුමාකාර සාන්තියක් ආවා. අද ගැබ් ගත්ත මාවකට තියෙන අසහනය ප්‍රදේශය බලන්න. ගැම්ගත්ත මාවකට තියෙන අසහනේ අපේ පොඩියක් සෙන්ට්‍රල් බැංක් එකේ වැඩ කරේ බබා හම්බෙන දවසේ උදේ පාන්දර පැපියානේ හන්දට ඇවිල්ලා පස් එකේ ෆුට්බෝඩ් එකේ ගියේ සෙන්ට්‍රල් බැංක් ගියාට පස්සේ විදුතු දාවාව කොල්ලෙක් හම්බුණා ඌට බස් එකේ නම දැම්බා මොරිස් කියලා ඉස්සර බලන්නේ අම්මා කෙනෙකුට කොච්චරක් වටපිට ඇදලා සලකලා තියනවාද කියලා ඔයකට ගැබ ගත්තකම හරියට අමාරුයි. පටන් ගන්නකොට පුතුමාකාර අමාරුයි. ඊට පස්සේ ප්‍රසූතියට එච්චර අමාරු නෑ. ඉතින් එහෙම අම්මලාට දෙන්නේ නෑනේ පිළිමි වැඩ කරන්න දෙන්නේ නෑනේ. පැත්තකටලා ඉන්නවා. දැන් එහෙම අම්මලාට කොච්චර හම්බෙනවද කියලා බලන්න කොච්චර මේ වගකීම් බාර තියෙනවද කියලා බලන්න. කවුද තේරුම් ගන්න කියලා බලන්න. ජම්බර අම්මලා දිහා බලන්නේ පහත් කරලා මිනිස්සු. ඒක නිසා මම කිව්වා මේ මේකෙන් අපි පටන් ගමු කියලා. හොඳ වෙලාවට මුළු ස්පිරිතාලෙම සතුටුයි පිටවනවා. විශේෂයෙන් පුරාවට සක්මන් මළු හදලා කියනවා. බලවෙන වතාවට ලංකාවේ එකම ස්පිරිතාලයක් සම්පූර්ණ අම්මලාට දරුවන්ට සමා වෙන්න බැරි දරුවෝ අම්මලාට කන්න බොන්න දීලා නිවාසික භාවනාවක් කරනවා. මොකද අඩුම වයසේදී මේ කොළුවට දාන්න ඕනේ. නරක නැහැ පහුවෙලා කරන එක. නමුත් පහුවෙලා කරනකොට අපිට කියන්න නිදාස්තර කරන වෙන්නේ පොන්දේ අමාරුයි කියනවා, බඩේකක්මයි කියනවා, දුවට බබයි කම්බෙන්න තියෙනවා, මට දඩමන්න තියෙනවායි කියනවා, ආච්චිට අමාරු වෙන්නේ ළමයි කම්බෙන්න දුවට. ආච්චිලා තම්බි සමහරේවානේ අපේ අම්මලාට දරුවන්ට ළමයි අම්මලට අපේ අම්මලාට හරි අමාරු. පිළිරුදාව. මට මෙව ඇහෙනකොට දෙකොණෙන් hina යනවා. මොකද මට ගෑණියෙකුත් නැවට දරුවොත් නැහැ. මේ මොන බයිලද මේ? මේ සංසාරේ වඩන වැඩවලට <clears throat> මොන තරම් බැඳගෙන වැඩ කරනවද කියලා බලන්න. සංසාරෙන් ගැලවෙන වැඩකට. ඉතින් ඒක දැනගෙන ගැලවෙන්න හදනකොට මේ ගැලවෙච්ච සරුවච්චන් වහන්සේටත් මාර්යා මේ විදිහට ඇවිල්ලි වෙලා එප්පඩ විද්‍යා දානවා නම් මේක නොදන්න අයට අපිට මොන තරම් දාන මාත් ඉස්සර දඟලන්න ඕනේ නැහැ. මාර්යාගේ රෙගියුලා මේක නෙවෙයි වොලන්ටියර් මේකේ සෙබලෙක් ආවත් අපි අහුවෙනවා. ඒව තමයි මේ ඡන්දයට දෙන පොරොන්දු. ඒව තමයි මේ ආර්ථික විද්‍යාවෙන් අපිට දෙන පොරොන්දු. ඒව තමයි අපිට මේ සමාජ විද්‍යාවේ මේ දුප්පතුන් නැති ලෝක මවලා දෙන්න හදනවා. ඔය එක බයියකට පුළුවන් ද කර්ම ශක්තිය මත කරන්න. රට ඔක්කොම තස්තිරික කරනවා රට ඔක්කොටම රස්සාවල් දෙනවා කියලා කියන්නේ කාටද කරන්න පුළුවන්? ඒතර කෝ අර බුද්ධ ආගමේ තියෙන මූලික කර්මේ සාකාරවය. උඹලට මන අපිටම ලැබිට ගන්න මේ භාගයේ තියෙයි. ඔව් Tamanda කන්න කැමති බොන්න කැමති දේවල් Tamanne තීන්දුව කරන්නේ. තමන්නේ දුක රැප විඳින කරන්නේ කොහොමද ඒක සමාජ සේවා ආයතනලින් කරන්නේ? ඒ කුණුහරුපයක් නෙමෙයි උගන්වන්න හදන්නේ මේ සමාජගත වෙච්ච මිනිස්සයා තුළ නිවන තියෙන තනි මිනිහා තුළනේ. නිවන තියෙන්නේ මම දැන් මෙතනනේ. එහෙම නැත්නම් මේ වනගත ජීවිතේනේ. ඉතින් කොහොමද පසුගිය අවුරුදු 40 ඒ ජීවිතේට මිනිස්සය තුළ යම් ප්‍රතිශතයක විශාල කැමැත්තක් ඇති වෙනවා. ඊයේ 80කට ඇවිල්ලා ගියා. ඒක මනසේ දැකුවා මේ අනිසාරද මට නම් මෙතන පැවිදෙන්න කියලා. අපි මොනවක්වත් කරේ නැහැ නිය දැරසුවේ නැහැ කොඩි ගැදම්මේ නැහැ බෙර ගැහුවේ නැහැ නිකන් තිබ්බේක විතරනේ කියන්නේ එක්කෙනෙක් කියනවා ඔබන්ට කුෂිකර්මයේ කියලා තියෙන නිසා টොප් එකට වවලා තියෙනවා මම කයි එක පැලයක්වත් මම හිතවලා නැහැ මේ මම එනකොට තිබිච්චා දැන් මං කියන්නේ අදිස්ථාන ශක්තියනේ ඉතින් හැවෙද්ද කටු ගලියාවේ නම් ඔය පැලේ හිටවන එකට මම ටිකක් අතපය අතපය දැම්මා කරන්නේ නැහැ නිකන් ඉන්නකොට ඒ ඔක්කොම ලැබෙනවා. මොනවද දැන් මෙතන අඩුපාඩු වල තියෙන්නේ? මොකක්වත්ම නැහැ. ඉතින් ඒක නිසා අපි මොන කරදරයක් වේදගෙන හරි ආපුවාම සතුටක් ඇති වෙනවා නෑනේ මේ වගේ කොච්චර තැන් ඇද්ද ලංකාවේ. අපිට ඕන කරලා තියෙන මුළු ලංකාවම සතිගම්මානයක් කරන්න. ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන තැනක විවේක වෙලා භාවනා කරලා යන්න මේ බුද්ධ ආගමම ආනාපාන සතියෙම සක්මනම අවශ්‍ය නෑ. පොඩ්ඩක් නිකන් රිලැක්ස් එකේ ඉඳලා ඵලයක්. එතකොට මාර්ගය එන්නේ නැහැ. ඒක අපි සැලසුම් කරලා නේ කරන්නේ. මාර්ගය කියන්නේ මොකක්වත් දෙන්නේ නැහැ. රැයට කාලා බුදියන්න සැපංගක් දෙන්නේ නැහැ. රැයට කන්න දෙන්නේ නැහැ. පුළුවන් නේද ඵලයල්ල. බලන්න එහෙම ඉන්න කෙනෙක් වැඩිවීමක් නැද්ද කියලා. ඉස්සරණවනේ යන්නේ 353 වෙනි රීට් එක. හැමදාම හවුස්ෆුල් නේ. හැමදාම හවුස්ෆුල්. අදන කාලේ මට බැන්න මෙච්චර ලොකු බිල්ඩින් එකක් මොකටද සංඝයාට සැප දෙන්නේ මොකටද මේවා සංඝයාට හම්බෙන සල්ලි නේද කියලා මම කෝ නෑ නෑ සංඝයාට හම්බෙන සල්ලි උඩ තියෙනවා මම මේ හදලා තියෙන්නේ මේකට බලන්න කී දහහක් කාන්තාපක්ෂයල භාවනා කරනවද කියලා නැත්නම් ඒගොල්ලන්ට බඩදරුවම්ම ලකාරේ කොහොමරක්වත් භාවනා කරන්න බෑ කියලා ලේබල් ගහනවනේ දැල්ලුක වලසත් කරන්න බෑ කියලා කියන්නේ ඔක්කොම කරනවා ඉතින් ඒ කරනකොට ඒ අපි යන ක්‍රමේ අපි අර යන කාටවත් හිංසා කරන්නේ නැහැ, කාර්යදා කරන්නේ නැහැ, මධ්‍යම ප්‍රතිපදා යනවා, ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. මායාවේ කරගතයි. අනේ හැම භාවනා මධ්‍යස්ථානකම කරදර තියෙනවා. අවුල් පාස තියෙනවා. මේක අවුල් පාස නැතුව නෙයි, ගණන් ගන්නෑ. මොනවාට උනත් ගණන් ගන්න අද බලන්න කවුරු හරි ආවනේ බරුවක් හරි භාවනා කරලා බලන්න. ආයෙකට මේ උඹට වැඩක් නැහැ මේක නඩත්තු වෙන තැන් අනම්මනම් උඹට වරු එయ్యට ආවනම් ඊයේ කරලා බලන්න. ආයෙ ඉංගම් බලන්න යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ අර මායя ඉන්න බව දැනගෙනම අපි සැලසුම් හදනවා නම් උත්සවසියක් නැහැ. අන්ධහැරයක් නැහැ. කාටවත් බිලක් කියලා දෙන්නෙත් නැහැ. කාටවත් කියන්නෙත් නැහැ ඉන්දි ඉස්සලා අපිට මෙච්චර ගාණක් ඕනේ කියලා. සල්ලි වල කිසිම සම්බන්ධයක් නැහැ. ඉව 80ක් ඇවිල්ලා ගියා. පස්සේ මම පොඩි ආම්ගුවන් කිව්වා මේ මේ 80ක් කොයි පොඩි ළමයිත් එක්ක කාන්තාවත් එක්ක ඇවිල්ලා දවකටත් බහැලා නාල යනවායි කියන එක පොඩි මේ වගකීමක් නෙවෙයි කියලා. ඒ පොඩි ආමර කියන ධම්මවිහාරයේ ආමර කිසිම දෙයක් සැලසුම් කරන්නේ ඉන්න සෙනගක් ඇවිල්ලා ඉතියා බස්තුනට එන්නේ කිව්වා නග්ග ගන්නව පැය භාගයට වැඩිය ගියා නැග්ගට පස්සේ ගානට සීට් ගන්න මිනිස්සු හිටියා. වෙන ගමක එහෙම පන්සලක එහෙම ට්‍රිප් එකක් එහෙම යන්න ගියා නම් කීයක් යාත්‍රි සැලසුම් කරන්නද කියලා බලන්න. ආවම සන්තෝෂෙන් හිටියා. ගියා. ඉතින් ඔක්කොම සන්තෝෂ වෙනවා ලොකු විවේකයක් තියෙනවා කියන්නේ. ඉතින් අපි මේ උත්තර ශ්‍රිය දාන්න ගියා නම් කලഘോഷා කරන්න ගියා නම් අපිටත් මාර බල වේගය එන්න කෙනෙක් වරෙල්ලා. ඉතින් ඒක නිසා අපි මේ හර මේ තාක්කල් අපි ගිහිල්ලා තියෙන එහෙම නැත්නම් ළඟා කරලා තියෙන දේවල් පුංචි කියලා හිතන් දේවා. අපි මේ වගේ නිහතමානීව අහිංසකව ඒ දේ පුළුවන් තරම් බෙදලා දෙන්න. ඒ දේ මේ දේ බෙදන්න සල්ලිත් ඕනේ, කෑමත් ඕනේ, තීනාසනත් ඕනේ, ඔක්කොම ඕනේ. ඒව ඉස්සර කරන්න එපා. අවශ්‍ය කරන්නේ ආතතියක් අතහණයක් නැතුව මේ දේවල් එන ඕන කෙනෙකුට වයස, ජාතිය, ආගම මොනක්වත් නැතුව. ඇවිල්ලා ඉඳලා යන්න අවස්ථාව ලැබෙන අපි සාමාන්‍ය ග්‍රාමයේ අම්බලම තියෙන්නේ. අම්බලමට නැහැනේ ඔය කුල ભેද, වාද ભેද මොකුත් නැහැනේ. ආවමනසය සුද්ධ කරගත්ත පිළිය ටිකක් තියෙන පුළුවන් නම් වත්පිය සාක්ෂාත් කරගත්ත බිව ගියා. බිව අම්බලා. එහෙනම් මේ කාටවත් අයිති මාළිගා නෙවෙයි. එහෙම එහෙම පාවිච්චි කරනවනම් අර මායාවෙන් එන කංකරච්චන උගක් අඩුවේ. මායя එන්නේ මේ අන්ධහැර පාන කට්‍යත් එක්ක විතරයි. සෝභාව පෙන්වන්න හදන කට්‍යත් එක්ක අපි සෝබනේ කියලා එකක් තියෙනවා. සෝබනේ තිබ්බනම් මායя ඉන්නවා. බුදු ජානක කොච්චර ලස්සනද අපිට මේ <clears throat> අරන්නේ නීති විනෝදාය පෙන්නලා තියෙනද මොනවා කරන්නවත් යන්න බෑ කරන්න ගියොත් කරදරයි ලැබෙන දේ ජීවත් වෙනවා. ඒක විවේකී ඕන දේ කරන්න පුළුවන්. අපි කෙරුවාව ඉස්සර කරන්න ගියොත් ආමුදුන්න කිසිම තැනක විවේකයක් නැහැ. මොකද මේ ඉන්නේ අන කට්ටිය සැප බලන්න මම කියන්නේ මොකෙක්වත් දෙන්න එපා. ආවනේ තියෙන දැනගේ වස්තුවක් අදගෙන බීලා ඵලයක්. අපිට කරදරයි ආවොත්. එන විවෙන්නන්න ගියා නම් එන්නේ අපිට විවේකයක් නැහැ. ඉතින් මේ අපි මේ දැනට කරගෙන යන පුංචි ටික පුංචි කරලා සලකන්නේ නැතුව බලන්න මේ ටික දෙන්න අපිට කාටවත් කිසිම ධනයක්වත් ඥානයක්වත් බලාධිකාරයක්වත් අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕන එක තමයි සාසනය කියන්නේ කියලා. හැබැයි එහෙම අපි ක්‍රියා කරයි කියලා මායя විවේක ගන්නෑ. හැම වෙලාවෙම මෙහෙ ඉන්නේ පෙනේ කුඹ ගත්ත ගාමයි. හොඳ හොඳ උසගත්ත ණය මේ ඇතෙක් වගේ තමයි ඉන්නේ. අපි දැනගන්න ඕන බුදුසහන්සේ බය කරන්න ගියාට බුදුසහන්සේ නාගය නාගය වශයෙන් දැනගත්ත පමණින් ඒ නාගයට හෝ මාරයට හෝ අපිව යටපත් කරගෙන යන්න බෑ. එයා මොන කෙලෙසේ ආවත් මොන දුක් කරදරේ ආවත් නම කියලා කතා කරා. නම කියපේක වැරදි නම් එයා අපිව ආයෙලා ගන්න. නම කියව හරියටම නම කිව්වනම් ඒක එතනම මෙලෙක් වෙලා යනවා. ඒක දැක ගන්න පුළුවන්. ඒකට ගොඩාක් භාවනා කරන්න ඕනේ නෑ. හැබැයි අර සම්මා දිට්ඨිය තියෙනවනම් සූදානම් ශරීරයේ ඒකේ වාසිය ගොඩාක් අපිට ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන අයට විතර මම හිතන්නේ වෙන කාටවත් මේ බුද්ධ දේශනාවේ ඒ සූත්‍ර පිටකේ තියෙන අර්ථ එච්චර සියුම්ම සියුමලිය තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද භාවනා කරනකොට අපිට එන්න තියෙන කරද ඔක්කොම එනවනේ. අවල් එක එන්නේ නැහැ කියලා බෑ. ගණන් ගන්න ටික මෙන්නේ අපි එකක්වත් ගණන් ගන්නෙත් නෑ කාටවත් කියන්නේ නැහැ. මොකද එන කරදර එන්නේ ඉවසන්න පුළුවන් නිසා. බැත්නම් මෙරළයයි. එච්චරයි. ඒකට ආය වෙන සාහිතියක් නැහැ. ඒ නිසා කියා බාන්න එපා. අනහර බාන්න එපා. නහව ගන්න එපා. ඉවසපන් පපුව කියලා මොකටද ඉවසන්නේ? එක්ක මහානකමට එක්ක තපකට එක්ක නැත්තම් භාවනාවටනේ. එහෙම දෙයක් අපේ අම්ල සාත්‍රවත් අපිට කියලා දීලක් නැහැ නේ. කවදාකවත් ගුරුවරයෙක් ඉස්කෝලේ උගන්වන්නේ උගන්වනවා නම් උගන්වන්නේ බාලදස්ස ව්‍යාපාරේ විතරයි. බාලදස්ස ව්‍යාපාරේ තියෙන්නේ සූදානම් සබිදි. මේ ප්‍රත්‍යය. සාගත කරපුවා දන්නේ නැති. ඉතින් තියෙන සැපසම්පත් දාලා කැලේට ගිහිල්ලා කුඩාරමක් ගහගෙන ඊට ගොඩක් ගහගෙන ගිරි මෙලයක් හදාන කොන්ජයට ජීවත් වෙනවා. බලක්ක මොකද? මෙච්චර ජම්බරි ගානක් කෙරුවයි කියන්නේ. ඒ වගේ තමයි අපිට හම්බෙච්ච මේ ජීවිතේ අපිට සැප විඳින්න ඕන නැගවලු ඉන්න පුළුවන් නේ. ඒක අතහැරලා මේ ඇවිල්ලා ඉන්න වෙලාවේදී මේ ඇතෙක් හම්බ වෙච්ච වෙලාවේ මේ හෙන්ඩු හම්බුනේ නැහැ කියලා චර්චුරු ගන්නවා. ගේමට කැතයි. ඇතෙක් හම්බ වෙච්ච වෙලාවේ මේ හෙන්ඩුවට අඬන්න එපා. මෙච්චර දේවල් කැප කරලා ආව මේක සන්තෝෂෙන් ඉන්නවා හැබැයි එන කරදරේ නම කියලා කතා කරනවා. එන සුභ සාන්තිය සැප නම කියලා කියන්නේ උඩ තොට වාල් වෙන්න නෙවෙයි මම මේ ගීතය ඇතේ. කොට වාල් වෙන්න නෙවෙයි මම මේ අරණ්‍ය ජීවිතය ගත කරන්නේ මට මොකක්වත් එපා කිසිම තේරුමක් නැති පුරාන් ආස්වාද ප්‍රසආස කිසිම වටිනාකමක් නැති ආස්වාද ප්‍රසආස ගත කරනවා නම් ඒක නතර තේරෙන්න පටන් අර ගන්නවා ඒකමයි නිවනේ පෙර නිමිත්ත ඒකමයි නිවනට දාලා තියෙන පාවඩිය ඒකේ ඉන්න කැමැති නැතිකම මගේ මෝඩකම මිසක් මගේ තෘෂ්ණාව මිසක් වෙන කවුරුත් මොකුත් කරන්නේ ඒ නිසා නිකම් බොරුවට එයාට මෙයාට චෝදනා කරගෙන ඉන්නවට වඩා බුදුහාමුදුරුවෝ දීලා තියෙන පෙත මේ ආස්වාදේ මේ ප්‍රසාදේ කියලා දන්න දැනුම ලෝකෙ තියෙන අධිකම කුසලයේ ඒක අපි හොඳ වෙලාවට මෙතෙක් කරපු ආයෝජන නිසා දැන් ටිකක් දාන්න. දැන් තියෙන්නේ දහන් ගැටයක් දාලා මේ දැනුම ආවට පස්සේ ඒක වැඩි වෙලාවක්. දැන් මගේ හිතේ තියෙන තරහයි. දැන් තියෙන ආසාවයි. දැන් තියෙන අරමුණයි. දැන් තියෙන සද්දෙක. ආදි වශයෙන් ඒ හිත යන යන තැන අඳුනගන්න වර්ග ભેද බලන්නේ නැතුව හොඳ නරක බලන්නේ නැතුව තාරාතිරන් නැතුව බලනවට අපි කියනවා විපස්සනා කියලා. පස්සනා කියන්නේ බලනවා කියන එක. විපස්සනා කියලා කියන්නේ ඒ විශේෂ පස්සනාවක්. තෝර තෝරන්නේ බේරන්නේ නැහැ. තේන දේ නොබලා ඉන්නේ නැහැ. එතන දේ බලනවා. ඒ දෙක මැද තමයි මේ මහසි සාදු ස්වාමීන් වහන්සේ පේන පේන දේ දකින්න දකින්න දේ මෙනෙහි කරන්න කියන්නේ අන්නේ මැද එක. සමහර බුදුරෙකට කැමති නැහැ. මෙනේ කරන්නේ අරමුණේ හිත පවත්නවා කොයි දේ ආවත් ඒකේ නම කියන මිසක් වැඩිතුර අස්තර විස්තර ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න යන්නේ. දැක්ක දැක්ක විතරයි. අහුව ඇහුණා විතරයි. ආනපාන විතරක් ලෝහාන්තර විස්තර සහිතව බල බල අපි ඉදිරියට යනවා. ඒ යනකොට යනකොට අපිට තේරෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන මේ හුළඟේ මේ හුස්මේ තමයි නිවන තියෙන්නේ. ඉන්නේ අපිට අහම කරපු හැම දෙයක්ම ඇහැට කුණ වැටුණා වගේ. හැම එකම බාධායි. නමුත් දක්ෂයාට පුළුවන් ඒ හම්බ කරපු සියලුම දේ මේම තියෙද්දී හිත මෑත් කරගන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන මේ පාවිච්චි කරපු දේ. මම මගේ හිත මෑත් කරගන්නවා එතකොට විතරක් මට උපේක්ෂාවකට එනවා තමයි උදාසීන අරමුණකට ඊ අපි ධර්මදේශනා මතක් කරගත්තා වගේ උදාසීන අරමුණක හිත දැමීම සහ වැඩි වේලාවක් උදාසීන අරමුණේ හිත ප්‍රවත්තනකොට තමයි මේ අනිච්ඡම් කියන එක මොන අරමුණක් වුණත් ඒක එක විදියට කියන්නේ නැහැ වෙනස් වෙනවා ඒක ගොඩාක් කල් ගියාම අරමුණේ තියෙන මේ වෙනස්කම් දැක්කට පස්සේ තමයි තේරෙන්නේ වෙනස් වෙන්නේ ඇත්තටම අරමුණ නෙවෙයි හිත අපිට හිත පේන්නේ හිත පේන්නේ අරමුණට සාපේක්ෂව බලන බලන අරමුණ වෙනස් වෙනවා දකින්නට හිතට එක වෙලාවකට ටක් ගාලා හිතෙන්න පුළුවන් මේ අරමුණද වෙනස් වෙන්නේ හිතද කියලා. හිත ඊට වැඩි 16 ගුණයකින් තීක්ෂ වෙනස් වෙනවා. 10 ගුණයකින්. අපි ධර්මයෙන් ගන්නකොට කියනවා හිත 17ක් කරයි කියලා. ඒක තේරුම් ගන්න බෑ කාට. අපිට දෙන්නේ බලන අරමුණ වෙනස් වෙනවා. අරමුණ චපලයි කියලා. අරමුණ වංශනිකයි කියලා. අරමුණ ෂටයි කියලා. නෑ චපල වෙලා තියෙන හිත. වංශනික වෙලා තියෙන හිත. ඒසයි හිත දකින්න දකින්න දකින්න අරමුණේ මේ සංඥාව එන්න ඕන. එනකොට මේ මනුස්සයෝ ගොක්කට කොහොම වහකාල මැරිලා. මේ තරම් අමාරුයි මේක. එනතම් භාවනා වල ගිහිල්ලා එනතම් බුද්ධ ඥානසල බැනලා මේ මොනවාක්වත් නොකර ඒකෙම ගත කරනාට තපස කියලා කියනවා. තරිද්ද කියලා කියනවා. ඒක ඉස්සර ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඒකෙන් බලන්න අපි කරලා තියෙන වැඩ ටික ඇති. සතුටු වෙන්න පුළුවන්. ඉස්සරහට හැම දෙයකම මොහොන දීම විපස්සනා කර බැලීම අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ ඔකට. මේ මෙව සාධක සූත්‍ර. පඩ පිට තියෙන දේවල් කියලා එහෙමයි සිද්ධි වශයෙන් මේවා පේන්නේ. නමුත් හැම එකම තියෙන්නේ එන දෙයට මොන දිලා තව පාපී මාර. මාරයාගේ නම කියලා කතා කරන්න පුළුවන් නම් මාරයායි සත්‍යව අන්තර්දායයි. එතනම නැතිලා යනවා. මේ මාරයාගේ බාල දේවල් නේ ඔය රුචි අරුචි වේද වේදනාවක් කොම්පිපුරුන් කියලා කියන්නේ. ඒ නම කියලා කතා කරන්ඩ ඉක්මන් ප්‍රතිබල බලාපොරොත්තු වෙන්න එපා. නොත් එක චිත්තක්ෂණයක් ගත කරනවා. මාරත් එක්ක මොන දිලා එක චිත්තක්ෂණයක් ගත කරන අන්තිමට මොකද වෙන්නේ? මරණයත් අත්දකින්න පුළුවන්. මේ මරණය කියන හිතාගන්න බැරි දේ හරහා යන්න පුළුවන් වෙනවා දුකක් හරහා යනවා වගේ අපිට තේරෙනවා ඒක හරහා යන්න එකම කුසලයයි තියෙන්නේ සතිය විතරයි. අනික සෑම කුසලයක කුසලයක්ම අකුසලයක්ම මඟ දිහැලෙන. මොනවාක්වත් අපි අනුගමනය කරන්නේ නැහැ. සතිය විතරක් මරණයත් හරහා යනවා. ඒක මට 79 80 දී ධම්මිකාමතුරු කියනකොට මම හිතුවා ඒක අතිශෝක්තියක් කියලා. සති කුසලේ විතරක් සති විතරක් ආදාකත් මරණ ජීවත් හැලෙන්නේ නැහැ. ඒක විශ්වාස කරපන් අනෙක් සියලුම කුසල් මේකට යටයි. අනෙක් සියලුම අකුසල් ගැන කුමන කතාවක්. ඒ තමයි වඩන ලද සතිය මේ නෑදෑයයි මිත්‍රයෝ ලාභ සත්කාර සම්මාන සිලෝක වගේ නෙවෙයි මරණජී තරහ යනවා ඒකයි මේ මායයට සම්බන්ධ කරලා මේ උගන්වන්නේ නිසා මායයක් දන්නවා යා මගේ ශේෂ්ඨතාවත් එයා අයිය වෙනවා කියලා මොකද මේ ශේෂ්ඨයේදී තමයි සතිය වඩලා තියෙනවා. ඒ නිසා ඒක දෙන්න පුළුවන් නම් ඉස්කෝල ළමයෙකුට ඒක දෙන්න පුළුවන් නම් දරුවෙකුට ඒක දෙන්න පුළුවන් නම් දෙමාපියන්ට ඒක දෙන්න පුළුවන් නම් හිරකාරයෙකුට කොච්චර වටිනවද කියලා බලන්න. දෙන්න බෑ කියන්නේ කිසිම කාරණාවක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ දන්න ටික ටික ටික ටික ටික අනිත්‍යර කියලා දෙන්න ඕනේ. ඒ ඒ අදහස තමයි මේ නාග සූත්‍රය සුපිත්‍ර පිටකේ ඇතුල් කරලා තියෙන්නේ. ඒ ටිකක් දැම්මම පස්සේ කාටවත් තේනවා ඒක උනත් බණක් වෙන්න පුළුවන් මේක හදාගෙන මේකෙන් ඉදිරියට යන ප්‍රතිපදාවක් හදාගන්න. ඉතින් ඒ නිසා අපිටත් ප්‍රතිපදාව හැදෙන අතරේ කාට කාලක් මේක කියා දීනේ මේ සාසනික සම්පත්තිය වඩා වැඩි දියුණු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාට ධනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා